අයිබෝවන් අපි හැමෝම ජීවිතේ විවිධ දේවල් කරනවා තීරණ ගන්නවා නේද? සමහර වෙලාවට ඒ දේවල් ඒ මොහොතේ හරි සතුටුයි වගේ දැනුණාට පස්සේ බලනකොට එකෙන් ප්‍රශ්න ඇති වෙලා සමහර ඒවා මුලදී ටිකක් අමාරුයි දුකක් වින්දත් කාලයක් යද්දී එකෙන් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ වගේ අපි ජීවිතේ තෝරාගන්න සමාදන් වෙන දේවල් ගැන බුදුදහමේ තියෙන හරිම ගැඹුරු විග්‍රහයක් ගැන. මේක පදනම් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේදී දේශනා කරපු චූල ධම්ම සමාදාන සූත්‍රයට. එතනදී මේ ධම්ම සමාදානෙම නැත්තම් යමක් සමාදන් වීමේ ක්‍රියාවේ යොමිරි ආකාර හතරක් ගැන කියවෙනවා. වර්තමානයේ සැප වුණාට අනාගතේ දුක් විපාක ගෙන දෙන දේ. ඒ කියන්නේ පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං. දෙවැනි එක වර්තමානයේ දුක් අනාගතයේ දුක් විපාක ගෙන දෙන දේ. පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින්ච දුක්ඛ විපාකං. තුන්වෙනි එක වර්තමානයේ දුක්ුණායට අනාගතයේ සැප විපාක ගෙන දෙන දේ. පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං. අන්තිම එක හතරවෙනි එක වර්තමානයේ සැපයි අනාගතයේ සැප විපාක ගෙන දෙන දේ. ඒ තමයි පච්චුප්පන්න සුඛංචේව ආයතින්ච සුඛ විපාකං. ඉතින් මේ හතර ගැන පැහැදිලි අවබෝධයක් තියෙන එක අපේ ජීවිත තීරණවලට හුඟක් වැදගත්. හ්ම් හරිම පැහැදිලි. අපි එනම් පළවෙනි එකෙන් පටන් ගමු. වර්තමානීය සැප ඒත් අනාගතයේ දුක්. ආම් ඒක ටිකක් බය හිතනවා වගේ නේද? මොකද අපි මේ මොහොතේ සතුටට මුලා වෙලා අනාගත විපාකය ගැන හිතන්නේ නැති වෙන්න පුළුවන් නේ. ඔව් ඒක තමයි භයානකම දේ සූත්‍රයේ විස්තර වෙනවා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඒ කියන්නේ සමහර ආගමික මතධාරණ අය හිතනවලු කාම සැපේ වරදක් නෑ කියලා නත්ති කාමේසු දෝසෝ කියලා එයයි දෘෂ්ටියක් දරනවා ඉතින් එයයි මොකද කරන්නේ කාම සැපතම හොයාගෙන යනවා ඉන්ද්‍රයන් පිනවීමට මුල් තැන දෙනවා. සූත්‍රයේ සඳහන් වෙන විදිහට ජටා බැඳපු තවුසියන් එක එකතු වෙලා ඉන්ද්‍රයන් පිනවනවා. කවුරු හරි කිව්වොත් මේ කාමේ අනාගත බියක් තියනවා පරිස්සම් වෙන්න කියලා ඒක ගණන් ගන්නෙ නෑ. අනේ මේ තරුණ තාපසියන්ගේ පහස කොච්චර අගේද කියලා ඒ මොහොතේ සතුට විතරක් ගැන හිතනවා. හරි ඒ කියන්නේ වර්තමාන తాවකාලික සතුටට මුල් තැන දෙනවා. එතකොට මොකද වෙන්නේ? විපාකය විපාකයේ තමයි ඒ වින්දනය, ඒ සැපත එතනින් ඉවර වුණාට පස්සේ කය බිඳිලා මරණයටපත් වුණාම දුක් සහිත තැනක, ඒ කියන්නේ අපාය, දුගතිය, විනිපාත කියන නිරේ ඉපදෙනෝ. එතන ඉතින් දරුණු විදිහට දුක් විඳිනවා. එතකොට තමයි පසුතැවීම ඇති වෙන්නේ. අනේ අර ශ්‍රමණ බ්‍රාහමණයන් කිව්වේ ඇත්ත නේද? මේ අනාගත බිය දැකලා නේද යාලා කාමයන් අත්හරින්න කිව්වේ. අපේක ඇහුවේ නෑ නේද? කියලා Tamanටම දොස් කියා ගන්නවා. ම්ම් ඒක පැහැදිලි කරන්න අර උපමාවක් තියනා කියව නේද? ඕ. හරිම ලස්සන උපමාවක්. එක මාළුව වැලටයක් ගැන හිතන ලুকু සල් ගහක් තියෙනවා. ඒ ගහ මුලට කොහෙන් හරි මාළුව වැලටයක් වැටෙනවා. ඒ ගහේ ඉන්න దేవතාවා මේක දැකලා බය වෙනවා. අපොයි මේ වැල්ලටේ පැලවුනොත් මගේ ගහට විනාශයක් වෙයි කියලා. එතකොට අනිත් දෙවිවරුන් කියනවා බය වෙන්න එපා. ඔක සමහර විට සතෙක්කයි නැත්තම් ගින්නකට අහුවෙලා පිච්චිලා යයි. එහෙම නැත්තම් කවුරු හරි උදුරලා දායි. සමහර විට පැලවෙන නැතුවත් යයි කියලා සනසනවා. ඒත් එහෙම වෙන්නේ නෑ නේද? නෑ. අර ඇටේ පැලවෙනවා. පැලවෙල වැලක් ටික ටික අර සල්ගහවට එතෙනවා. දැන් මුල් කාලේදී ඒ වැල ලපටි කාලේ අර සල්ගහේ దేవතාවට ඒක හරි සනීපයි. ඒ වැලේ පහස දැනෙනකොට එයා හිතනවා ආ මේ මාළුව වැලේ පහස කොච්චර අගේද කියලා. මුලදි ප්‍රියයි. හරියට අර කාමසපත වගේ. හරියටම හරි. ඒත් කාලයත් එක්ක මොකද වෙන්නේ? අර වැල ශක්තිමත් වෙලා මුළු සල්ගහම වැල ගන්නවා. අතුපත රොක්කම වහ ගන්නවා අන්තිමට සල්ගහ මැරිලා යනවා. එතකොට අර దేవතාවට ඉන්න තැනක් නැති වෙලා එයා දුකටපත් වෙනවා. එදා අර දෙවියරු කියපු දේ මතක් වෙලා අනේ මම ඒදා එක ගණන් ගත්තේ නැත්තේ කියලා පසුතැවෙනවා. ඉතින් මේකෙන් පෙන්නන්නේ කාම සැපතත් ඒ වගේ තමයි මුලදී හරිම ප්‍රියයි සැපයි වගේ දැනුණට ඒකේ ඇලි ගලි හිටියොත් අන්තිමට ඒකෙන් වෙන්නේ දුකක් විනාශයක්. ඕක තමයි පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං. හරිම බලවත් උපමාවක්. ඒකෙන් කාරණය හොඳටම පැහැදිලි වෙනවා. එනවා අපි දෙවෙනි ආකාරයට යමු. වර්තමානයේ දුක් අනාගතයේ දුක් පච්චුප්පන්න දුක්ඛංචේව ආයතිංච දුක්ඛ විපාකං. මේක ටිකක් පුදුමයි නේද? කවුද දැන දැන මෙහෙම දෙලොවම දුක් විඳින මාර්ගයක් තෝරගන්නේ? ආ ඒක වෙන්නේ වැරදි වැටහීමක් නිසා. ඒ කියන්නේ සමහර අය හිතනවා ශරීරයට අධිකව දුක දීමෙන් තමයි විමුක්තිය නැත්නම් මොකක් හරි උස්සස් තත්ත්වයක් ලබන්න පුළුවන් කියලා. මේවා වැරදි තපස් පිළිවෙත්. සූත්‍රයේ මේ වගේ පිළිවෙත් ගොඩක් විස්තර කරනවා. මොන වගේවද? එකක් තමයි වස්ත්‍ර නොඇඳීම, අචේලකව ඉන්න එක. අතලව කාල කෑම කන එක හත්තාව ලේඛනෝ ගෙනත් දෙන දානේ ප්‍රතික්ෂේප කරනවා Taman වෙනුවෙන්ම උයපු කෑම ප්‍රතික්ෂේප කරනවා භාජන කටින් දෙන එලිපත්ත උඩින් දන් දෙන ගෙබිනි මව්වරු දෙන කිරි දෙන අම්මලා දෙන දාන ප්‍රතික්ෂේප කරනවා ඒ වගේම කෑම පාලනය කරනවා සමහර අය එක ගේකින් විතරයි දානේ ගන්නේ තව අය දෙකකින් තුනකින් උපරිම හතකින් විතරයි සමහරු දවසක් කැර දවසක් කන්නේ තවයි දවස් දෙකක් කැර තුනක් කැර සමහරු සතියක්ම निराහාරව ඉඳලා තමයි කන්නේ කන කෑමත් හරිම අල්පයි අමු කොළ වර්ග තනහාල් ගස්පොතු ගස් වලින් වෑහෙන ලාටු කුඩු වර්ග බත්පෙන ඵල තනකොළ ගොම ගස්මුල් බිම වැටුණු ගෙඩි ওই වගේ දේවල් තමයි කන්නේ හ්ම් ඒ කියන්නේ ශරීරයට අවශ්‍ය පෝෂණයවත් ලැබෙන්නේ නැතුව ඇතේ ඔව් ඇත්තටම ඇඳුම් පැළඳුම් ගත්තත් එරමයි. හන වලින් හදපු රළු ඇඳුම්, මලමිනියොතන රෙදි, පාංශු කූල රෙදි, ගස් පොතු වලින් හදපුවා, අඳුන් දිවි සම මිනිස්සුන්ගේ කෙස් වලින් වියපුවා, අශ්වලොම් වලින් වියපුවා මේ වගේ හරිම ගොරෝසු අපහසු දේවල් අඳිනවා ශරීරයට තවත් දුක් දෙනවා කෙස් රැවුළු ගුල්ලලා දානවා අසුන් ප්‍රතික්ෂේප කරලා හිටගෙනම ඉන්නවා උක්කුටිකෙන් ඉන්නවා කටුඇන්දන් වල නිදාගන්නවා දවසකට තුන් පාරක් වතුරේ බැහැලා දියේ ගිලිලා තපස් රැකිනවා කියලා හිතාගෙන ඉන්නවා. අනේ මේ ඔක්කොම කරන්නේ මොකක් හරි අධ්‍යාත්මික දියුණුවක් බලාපොරොත්තු වෙන්නේ නැති නේද? බලාපොරොත්තුෙන් තමයි. ඊත් ප්‍රශ්නේ තියෙන්නේ මේ ශරීරයට කොච්චර දුක් දුන්නත් මේ ක්‍රමවලින් හිතේ තියෙන කෙලෙස්, ඒ කියන්නේ රාගය, ద్వේෂය, මෝහය නැති වෙන්නේ නැහැ. මානසිකව පිරිසිදු වීමක් ප්‍රඥාවේ දියුණුවක් මේ වැරදි පිළිවෙත් වලින් ලැබෙන්නේ නැහැ. ඉතින් මේ ජීවිතේදී ශරීරයට දුක් දීගෙන පීඩාව විඳගෙන ඉන්නවා. ඒ වගේම වැරදි මාර්ගෙ ගිය නිසා වැරදි දෘෂ්ටි නිසා මරණින් පස්සේ තර කලින් කියපු වගේම අපායේ දුක්ගති විනිපාත කියන දුක් සහිත තැනකම ඉපදිනවා. ඒකයි මේකට කියන්නේ පච්චුප්පන්න දුක්ඛං චේවා ආයතින්ච දුක්ඛ විපාකං. මෙලොවත් දුක් පරලොවත් දුක් කියලා. හරිම කනගාටුදායක තත්වයක්. තමන්ගේ මහන්සිය අපතේ යනවා වගේ දෙයක්. හරි. එතකොට තුන්වෙනි එක. මේක නම් ටිකක් බලාපොරොත්තු සහගතයි වගේ. වර්තමානයේ දුක් විඳත් අනාගතයේ සැප ලැබෙන එක. පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං. මේක කොහොමද වෙන්නේ? දුක් විඳිමින් නිවැරදි දේ කරන එක ඒක ලේසි නෑ නේද? ලේසි නෑ තමයි. මෙතනදී විස්තර වෙන්නේ ස්වභාවයෙන්ම ඒ කියන්නේ උපතින්ම රාගය, ద్వේෂය, මෝහය කියන කෙලෙස් හරිම තදින් තීව්‍රව පිහිටලා තියෙන කෙනෙක් ගැන. එයාට නිතරම මේ කෙලෙස් නිසා මානසිකව පීඩා වෙනවා, රාගය නිසා දුක් විඳිනවා, ద్వේෂය නිසා, මෝහය නිසා නිතර දුක් දුම්නස් හිතට එනවා. ආ. ඒ කියන්නේ අභ්‍යන්තර වශයෙන් ලොකු අරගලයක් තියෙනවා. හරියටම. එයාට මේ කෙලෙස් එක්ක යොකු සටනක් කරන්න වෙනවා. ඒ නිසා වර්තමාන ජීවිතයේදී එයාට දුකක් පීඩාවක් දැනෙනවා. ඒත් එයා ඒ දුක දරාගෙන ඒ දුම්නස විඳිමින් වුණත් සමහර විට අඬා අඬා වුණත් සූත්‍රයේ කියනවා අස්සුමුකෝ රුදමානෝ කියලා. ඒ කියන්නේ කඳුළු පිරුණු මුහුණින් හඬමින් වුණත් එයා අර රාග, ద్వේෂ, මෝහ නැති කරන්න තියෙන නිවැරදි මාර්ගයේ යනවා. ඒ කියන්නේ පරිපූර්ණ පිරිසිදු බ්‍රහ්මචර්යාවෙන් නිවන් මාගේ හැසිරෙන්න උත්සාහ කරනවා. ඒ කියන්නේ දුක මැද්දෙම නිවැරදි දේ අතාරින්න නැතුව කරනවා. ඔව්. වර්තමානයේ අර අභ්‍යන්තර අරගලේ නිසා දුකක් තිබුණට එයා යන්නේ නිවැරදි පාරේ නිසා ඒකේ ප්‍රතිඵලයක් විදිහට කය බිඳිලා මරණයටපත් වුනාම සැප ඇති සුගති ලෝකයක ඒ කියන්නේ සග්ගං ලෝකං කියන දෙව්ලොවක හෝ බ්‍රහ්ම ලෝකයක උපදිනවා අන්න ඒක තමයි පච්චුප්පන්න දුක්ඛ මායතින් සුඛ විපාකං කියන්නේ වර්තමාන දුක අනාගත සැපතට හේතු වෙනවා. ඒක ඇත්තටම ධෛර්යයක් දෙන කාරණයක් මොකද හැමෝටම ලේසියෙන් කෙලස් අඩු කරගන්න බෑනේ. හරි. එහෙනම් අපි යමු අන්තිම හතරවෙනි ආකාරයට. මේක තමයි ඉතින් හැමෝම ප්‍රාර්ථනා කරන తත්‍රය වෙන්න ඇති. වර්තමානයේත් සැපයි අනාගතයේත් සැපයි. පච්චුප්පන සුඛංචේව ආයතින්ච සුඛ විපාකං ඇත්තෙන්ම මේ තමයි උතුම්ම తත්වය මෙතනදී විස්තර වෙන්නේ ස්වභාවයෙන්ම අර කලින් කියපු කෙනාට වඩා වෙනස්ව උපතින්ම රාග ద్వේෂ මෝහ වගේ කෙලෙස් අඩු කෙනෙක් ගැන එයාට නිතර නිතර ලොකු දුක් දුම්නස් වලින් පීඩා විඳින්න වෙන්නේ නැහැ. කෙලස් අඩු නිසා හිතේ ලොකු ගැටුම් අඩුයි. එතකොට එයාගේ ක්‍රියාව කොහොමද? එයායේ තමන්ගේ ස්වභාවිකව තියෙන යහපත් මානසික తත්වයේ තවත් දියුණු කරගන්නවා. කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල් වලින් වෙන් වෙලා හිත එකඟ කරගන දියුණු කරන භාවනා මාර්ගයක යෙදෙනවා. ඒ කියන්නේ සූත්‍රයේ විස්තර වෙන විදිහක ධාන වඩනවා. ආ. ධාන. ඒ කියන්නේ පළවෙනි ධානයේ ඉඳන් ඔව් පිළිවෙලින් මුලින්ම විතර්ක ਵਿਚාර කියන සිතුවිලි එක්කම හිත එකඟ කරගෙන කාමයන්ගෙන් වෙන්වීම නිසා ඇතිවෙන ප්‍රීතියක් සහ සැපයක් ලබනවා ඒ පළවෙනි ධානය. ඊළඟට ඒ විතර්ක ਵਿਚාරත් සංසිඳුවලා හිතේ පැහැදීමෙන් සමාධියෙන්ම උපදින ප්‍රීතියක් සහ සැපයක් ලබනවා ඒ දෙවනි ධානය. ඊටත් පස්සේ ඒ ප්‍රීතියත් ඉක්මවලා උපේක්ෂාවෙන් යුක්තව සිහියෙන් යුක්තව ශාරීරියෙන්ම සැපයක් විඳිනවා ඒ තුන්වෙනි ධානය. අවසානයේදී සැප දුක දෙකම අත්හැරලා කලින් තිබුණු සතුටු සිතුවිලි දුක් සිතුවිලි ඔක්කොම නැති කරලා දුක්රහිත සැපරහිත උපේක්ෂාව නිසා පිරිසුදුණු සිහියක් ඇතිව ඉන්නවා. ඒ හතරවෙනි ධානය. හරිම ගැඹුරු මානසික තත්ත්වයන් ටිකක්. ඔව්. ඉතින් මේ වගේ උතුම් මානසික තත්වයන් එක්ක මේ ජීවිතයත් හරිම සැපසේ සතුටින් සැනසීමෙන් ගත කරනවා. වර්තමානයේ සැපවත්. ඒ වගේම මේ නිවරදි උතුම් මාර්ගයේ ගමන් කළ නිසා කය බිඳී මරණින් පස්සෙත් සැප ඇති සුගති ලෝකයකම උපදිනවා. අන්න ඒකට තමයි පච්චුප්පන්න සුඛං චේව ආයතිංච සුඛ විපාකං මෙලවත් සැපයි පරලවත් සැපයි කියලා කියන්නේ. බොහොම හොඳයි. ඒ විස්තරයත් හරිම පැහැදිලියි. එතකොට මේ ආකාර හතරම ගත්තම අපිට පේනවා අපි යම් දෙයක් සමාදන් වෙද්දී ඒ කියන්නේ යම් ක්‍රියාවක් තෝරා ගන්නෙද්දී ධම්ම සමාදානයේදී ඒකේ ඒ මොහොතේ තියෙන ප්‍රතිඵලය සැපද දුකද කියන එක විතරක් මදි නේද තීරණය කරන්න? මදිමයි. ඒක තමයි මේ සූත්‍රයේ තියෙන ප්‍රධානම කාරණය. වර්තමාන ප්‍රතිඵලය එකක් වෙන්න පුළුවන් අනාගත විපාකය හාත්පසීම වෙනස් වෙන්න පුරවන්. වර්තමානයේ සැපයි කියලා රැවටෙන්න හොඳ නෑ. ඒක අනාගතයේ දුක පුළුවන්. වර්තමානයේ දුකයි කියලා අධෛර්යමත් වෙන්න හොඳ නෑ. ඒක අනාගතයේ සැප පුළුවන්. හැබැයි ඒ දුක නිවැරදි මාර්ගයේ යන නිසා එන දුකක් වෙන්න ඕනේ. ඒක ඇත්ත. එහෙනම් මේකෙන් අපිට ලැබෙන ප්‍රධානම පණිවිඩය වෙන්නේ අපි කරන්න කියන දේවල් වල තෝරා ගැනීම වල දිගුකාලීන ප්‍රතිපාක ගැන හොඳට හිතන්න ඕන කියන එක නේද? ක්ෂණික දෙයට විතරක් මුලා නොවී හරියටම හරි. ඒක තමයි වැදගත්ම දේ. දුරදිග බලලා තීරණ ගැනීම. ඇත්තම මේ කාරණා හතර ගැන කතා කරද්දී මට තව අදහසක් ආවා. අපි සාකච්ඡා කළේ ක්‍රියාව සහ එහි විපාකය ගැනනේ. එතකොට මේ මාර්ග හතරේදී අපි කරන ක්‍රියාව පිටපස තියෙන චේතනාව අරමුණ ඒ කියන්නේ ඉන්ටෙන්ෂන් එක ඒක කොයිතරම් දුරට අනාගත ප්‍රතිඵලයට බලපානවද උදාහරණයක් විදියට අර තුන්වෙනි මාර්ගය යන කෙනා දුක් විඳත් යාගේ චේතනාව පිරිසුදුයිනේ කෙලෙස් නසන්න ඕන කියන එක. ඒ වගේම පළවෙනි මාර්ගය යන කෙනා යාගේ චේතනාව කාමයට ලොල් වෙලා. ඉතින් මේ චේතනාවේ ස්වභාවය ගැන හිතන එක මේ කාරණා තවත් සියුම්ම තේරුම් ගන්න උදව්වක් වෙයි කියන හිතනවා නේද? ඕ ඒක හරිම වැදගත් කාරණයක්. මොකද බුදුදහමේ කර්මය ගැන කතා කරද්දී චේතනාවට ලැබෙන්නේ මූලිකම තැනක්. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි කියන බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවනේ. ඉතින් ඕ ක්‍රියාව වගේම ඒ පිටපස්සේ තියෙන චේතනාවත් අනාගත විපාකයේ තීරණය කරන්න බලපානවා. ඒ ගැන තවදුරටත් විමසලා බලන එක වටිනවා. එසේනම් චූල ධම්ම සමාදාන සූත්‍ර ඇසුරෙන් ධම්ම සමාදාන ආකාර හතර ගැනත් ඒවායි විපාක ගැනත් ඒ වගේම චේතනාවේ වැදගත්කම ගැනත් අපි අද ගැඹුරින් කතා කළා. එහෙම මේ කරුණු අපේ ජීවිතවලටත් ගලපගෙන නිවැරදි තීරණ ගන්න මේ සාකච්ඡාව උපකාරී වෙයි කියලා හිතනවා. බොහොම ස්තුතියි ඔබතුමියට මේ වටිනා විග්‍රහයට. ඔබටත් ස්තුතියි.